නතං මාතා පිතා කෛරා අඤ්ඤේවාපි ච ඥාතකා සම්මාපනිහිතං චිත්තං සේයසෝනං තතෝ පරේති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි වණිජිලියේ ධර්මයේ ශ්‍රවණය කරන සෑම පින්වතෙක් සහ පින්වතියකින් අද මා ධර්ම දේශනාව සඳහා යොදාගත්තේ තෝරාගත්තේ ධම්මපදයේ සඳහන් වෙන චිත්ත වාග්ගයේ සඳහන් වෙන ගාථා දහමක් ඒ ධර්මයත් එක්කම අපි හිත මූලික කරගෙන කොහොමද වීර්ය පාරමිතාවක් වඩන්නේ කියන එක මූලික කරගෙනයි අද දහම් කරුණු රාශියක් ගෙනහැර දක්වන බලාපොරොත්තු වෙන්නේ. මම ඊට ප්‍රථමයෙන් සඳහන් කළ ගාථාවේ සරල තේරුම ගැන පොඩි හිතලා බලමු. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපීච ඥාතක සම්මාපණිතං චිත්තං සේයසෝනං තතෝ කරේ කියන ගාථා ධර්මයයි. මේකේ සරල තේරුම ගත්තල පැහැදිලි වෙන සරල වශයෙන් තමන්ගේ මව හෝ පියා හෝ එවක් අන්නෑයෙක් හෝ යම් උපකාරයක් කරන්නේද ඒ වගේම කුසල්හි පිහිටුවා සිට ඒ වගේම දේව සපත් ආදිය ලැබීමට ඒ වගේම වැඩියෙන් උසස් ඒ වගේම කෙනෙකුන්ට මූල කියන බවයි පැහැදිලි වෙලා වෙන බවයි පැහැදිලි වෙන්නේ. ඒ වගේම ඒක සරල මේ විදිහට ගත්තාම අපි පැහැදිලි වෙන්නේ එහෙනම් සියලුම දේට ඒ තමාගේ සිත මූලික වෙන බවයි පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ මොහොතේ අපිට ඒ වගේ මතක් වෙනවා අපි දන්නවා ත්‍රිපිටකයේ සඳහන් වෙනවා දේවදූත සූත්‍රයක සූත්‍රයක්. මෙන්න මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ අපේ සිතත් අයත් වචනයත් කියන තුන්දර සංවර කරගෙන අපි කරන කුසලය සෝ අකුසලය මත තමයි අපි ඊළඟ සසරෙන් සැප හෝ දුක විඳින්න මූලික වෙනවා කියන එක සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒ සැප විඳින්නත් ඒ වගේ දුක් විඳින්නත් තමන්ට තමාමයි තමන් අපි නිර්මාණය කළ, බිහි කළ මව හෝ පියා හෝ සහෝදරයෙක් හෝ ගුරුවරයෙක් හෝ නෑදෑයෙක් හෝ නෙවෙයි තමන්ට කුසලය විපාක විඳින්නත් අකුසල විපාක විඳින්න මූලික වෙන්නේ. ඒක පැහැදිලිවම දේවදූත සූත්‍රයෙන් පැහැදිලි කරලා තිබෙනවා. දේවදූත සූත්‍රයේ කරුණු පහක් වෙනහැර දක්වනවා. එක කරුණක් තමයි මුල් එක හැටියට අපි උපදිනකොට අපි උපදිනකොට අපි කවුරුත් දැකලා තියෙනවා අහලා තියෙනවා ඉපදෙන කෙනෙක් සැපෙන් සතුටෙන් උපදින්නේ නැහැනේ කිසි කෙනෙක් සතුටෙන් උපදින්නේ නැහැ ඒ වගේම අපි දුකකින් උපදින්නේ ඇලුමකින් තමයි අපිට ඇහෙන්නේ අඬාගෙන තමයි මේ ලෝකෙට පැමිණෙන්නේ ඒ අඬාගෙන පැමිණෙන අපි ජීවිතයේ සෑම මොහොතෙදිම අපි අපේ අවසන් අපේ ආයස ප්‍රමාණ අවසන් වෙන තෙක්ම අපේ ජීවිතයේ සැපක් නැහැ දුකක්මයි තියෙන්නේ. ඒ නිසා තමයි අපි වීරය වඩන්න ඕන උනන්දු වෙන්න ඕන මේ සසරෙන් එතර වෙන්න. නමුත් අපිට සසරෙන් එතර වෙන්න උනන්දු වෙන්න අපිට අපහසු වෙලා තියෙන අපේ තෘෂ්ණාව පදනම් කරගෙන තමයි අපි ජීවත් වෙන්නේ නේද? ආසාව පදනම් කරගෙන. එහෙනම් අපි කල්පනා කරන්න ඕන එහෙනම් ඉපදෙනකොට අපි අඬාගෙන ඉපදෙනවා නම් අපිට එතන සැපක් නැහැ. ඒ ඉපදිත අපිව ඊළඟට ටික ටික ටික ටික ටික ටික ලොකු වෙනවා, ලොකු මහත් වෙනවා. අපේ ආයස ටික ටික වැඩි අඩු වෙගෙන යනවා. ඊළඟට තියෙනවා අපි ළමා කාලය කියලා, තරුණ කාලය කියලා, ඊළඟ වයෝ වෘද්ධ වෙලා ඊළඟට ලෙඩ වෙනවා, මහලු වෙනවා, අපි මහලු වෙනවා, මහලු තත්ත්වයටපත් වෙනවා. මහල් වුණාට පස්සේ මොනතරම් වීරිය කළත් තරුණ කාලේ තිබිච්ච ජවය ඒ ශක්තිය අපිට නැහෙනේ. අන්න එන අපිට එතන ඇති වෙනව එහෙනම් කනගාටුවක් දුකක්. කනගාටු දුක ඇති වුණත් එතනදී එහෙනම් අපිට එහෙනම් ඒ ජීවිතේ ව්‍යාධියටපත් වෙනවා මහල් වුණාම මේක තමයි අපේ ජීවිතයේ තියෙන ස්වરૂපය ස්වභාවය. හරියට අපේ සියලුම ඉන්ද්‍රියන් අක්ටි වෙලා, ෂේ වෙලා ටික ටික වයවුරුනාම ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ වකුටු ශක්තිය නැහැ. හොඳ වකුටු වෙලා හැරමිට අවශ්‍ය වෙනවා විවිධාකාරයි. එහෙනම් ව්‍යාධි පත්‍රය කියන්නේ මේ தත්ත්වය තමයි. එහෙනම් අපිට මේ සූත්‍රයේ දෙවෙනි කාර්යය හැටි පැහැදිලි කරන අපි කවුරුත් එහෙනම් ව්‍යාධිරපත් වෙනවා එහෙනම් ව්‍යාධිරපත් වෙනකොටවත් අපි තේරුම් කරගන්න ඕන වීරිය වඩන්න ඕන අකුසල් අත්හැරලා කුසල් කරන්න එහෙනම් කුසල් කරලා සසර ගමන කෙටි කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන. ඊළඟට අපිට එන අවස්ථාව තමයි ඊළඟට මහලුණාට පස්සේ හරියට දිරච්ච ගිය ඒ වගේම ගහක් වගේ. දිරච්ච ගහ කොයි වෙලාවෙ කඩා වැටෙනවද දන්නේ නැහැ. ඒ වගේම සුළඟක් ආවත්, වැස්සක් ආවත්, ඒ වගේම දිරල දිරල කඩා වැටෙනවා. ඒ වගේ තමයි අපේ ජීවිතයේ ව්‍යාධිවල ලෙඩ වෙනවා. විවිධ ලෙඩ හැදෙනවා. ඒ අපිට සමහර ලාවට අපි අහලා තියෙන සමාජ පිළිකා කියන ලෙඩ හැදෙන්න පුළුවන්. ඊළඟ අංශභාග හැදෙන්න පුළුවන්. රුධිර පීඩ ඇති වෙන්න පුළුවන්. විවිධ ලෙඩ හැදෙන්න. අපි තමයි අහපු නැති ලෙඩත් හැදෙන්න පුළුවන්. ඒ වගේම දැන් ළඟදී තියලා තියෙන කොරෝනා වසංගතයේත් වයසට ගියාම ඒක ආවනම් අපි ඒකට මැරෙන බව තමයි අපි දැනුවත් වෙන්නේ මුලින්ම. පොඩි ළමයිට වයසට හොඳ නැහැ කියලා තමයි කිව්වේ. එහෙනම් ඒක පැහැදිලි වෙන්නේ එහෙනම් ඉතින් මොකද්ද අපේ තරුණ කාලයේ අයින් වෙලා ගියාම වයසට තත්ත්වයටපත් වුණාම අපිට අපේ ශාරීරියේ ඉන්ද්‍රියන් එතරම් ප්‍රබල නැති බවයි. ශක්තිය සම්පන්න නැති බවයි. එහෙනම් ඒක තමයි විවිධ ලෙඩවල් හැදෙනවා. ඊළඟ කාරණේ ගත්තට පස්සේ ඊළඟට එනි පැහැදිලි වෙනවා. එහෙනම් ඒ කරුණු තුනේම පැහැදිලි කරනවා. එහෙනම් මේ අවස්ථාවේදී ඇයි අපි සසරෙන් එතර වෙන්න උනන්දුනේ නැත්තේ? ඇයි වීර්ය වැඩිවෙන්නේ නැත්තේ? ඇයි අදිස්ථාන කරගත්තේ නැත්තේ කියන එක. ඊළඟ හතරවෙනි කාරණේ ගත්තට පස්සේ සූත්‍රය පැහැදිලි කරන ආකාරයට හිරගවල් වලට ගිහිල්ලා අනන්ත අප්‍රමාණ දුක් විඳින ඒ වගේම අච්චු ඉඳලා දුක් විඳින හරදරශීලී හැර ගොඩාක් අපි විඳමින් අපේ කාලය ගත කරන ඒ මොහොතක් ඇති වෙනවා හැඟීමක් අනේ මේ දුක් විඳින්න නැතුව මගේ ජීවිතේ නැති වෙනවා නම් කියලා සමහිත වෙන්න පුළුවන්. එහෙම වුණාට අපි කියන දාර්ශනික මත අපි හිරගල්ලේ අච්චු විඳමින් ඒ කටයුතු කරන්න වෙනවා ඉන්න වෙනවා. ඊළඟ කාර්ය තමයි පැහැදිලි කරනවා මරණයටපත් වීම ඊළඟට. මරණයටපත් වීම. මරණයටපත් වුණාට පස්සේදී මෙන්න මේ කරුණු පහ ගැන විග්‍රහ කරනවා විස්තරාත්මක එහෙනම් මෙන්න මේ අවස්ථා පහේ අපිට අවබෝධුනේ නැද්ද? තේරුම් ගියේ නැද්ද? උනන්දු වෙන්න. මොකක් සඳහාද? කෙලස් නැසලා එන කුසල් වැඩි දියුණු කරලා සසරෙන් එතර වෙන්න මේ ගමන සාර්ථක කරගන්න අපිට මතක් වුණේ නැද්ද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ කරුණු කාරණා මූලික කරගෙන එහෙනම් අපි සමාජ ජීවත් වෙනකොට අපි දක්ෂ වෙන්න ඕන. දක්ඛෝ පරිමේ සූත්‍ර ගර්භ ආකාරයට දක්ෂ වෙන්න ඕන සමාජයේ පිළිබඳ තේරුම් කරගන්න. සසර පිළිබඳ තේරුම් කරගන්න. දුක පිළිබඳ තේරුම් කරගන්න. ඒවා සසරෙන් එතර වෙන්න මාර්ගය සලසගන්න අපි දක්ෂ වෙන්න ඕන මොනතරම් වැඩ තිබුණා වුණත් ඒක පසෙකලා අපි එතෙන්ට පිවිසෙන්න ඕන අපි දක්ෂ වෙන්න ඕන ඉතින් මෙදෙන්න ඒ කර්ම සූත්‍රයේ උගන්වන ආකාරයට. උජෝච ඊළඟට කෙලින් වැඩ කරන්න තේරුම් කරගන්න ඕන අපි ඊළඟට. සංසාරයෙන් එතර වෙනකොට වැඩි විචෝරණ වැඩි වැඩ අයින් කරලා අපිට අවශ්‍ය වෙන දේ පමණක් කටයුතු කරන්න කෙලින් වැඩ කිරීම කියන එකට අදිස්ථාන කරලා ඒ අපි කටයුතු කරන්න ඕනේ. ඊළඟට සෝජූච සෝජූච පැහැදිලි සංසුන් බවක් අපිට තියෙන. අපේ ළඟ තිබෙන සරල බවක් තිබෙන්න ඕන. නිහතමානී බවක් තියෙන්න ඕන. අපි කරන වැඩ සංසුන් වෙන්න ඕන. එතන අපි හනි හනි හයිකට කරොත් ඉක්මනින් කළොත් යමක් අපිට ඒක සාර්ථක නැහැ. ඊළඟ ඒ දැස අපේ ජීවිතයේ අපි දක්ෂ වෙන්න ඕන කෙලින් වැඩ කරන්න පුරුදු කරගන්න ඕන. සංසුන් භාවයෙන් අපි කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන. ඊළඟට සුවචෝ කීකරු වෙන්න ඕන. ඕන දෙයකට අපි කීකරු භාවයෙන් යුතුව කටයුතු කරන්න ඕන. ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. ඊළඟට මුදු බව පැහැදිලි වෙනවා නිහතමානී කමති වෙන්න ඕන. නිහතමානීකම තිබෙන තරමටම අපේ වැඩ ටික සාර්ථක කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන එක නිසා මෙන්න මේ කරුණු වලට අනුකූලව දේවදූත දේවදූත සූත්‍රයට අනුකූලව කර්ම සූත්‍ර අනුකූලව අපේ ජීවිතය හැදගස්ස ගන්නවා නම් අපිට නිතර නිතර අපේ හදවතට සිතට දැනෙනවා තණ්හාව කියන දේ. ඒ වගේම කම්මැලිකම තියෙනවා. අපිට තරහ එනවා. අපේ සිත විසිරීලා යනවා. ඒ විතරක් අපිට සැකය තිබෙනවා. මෙන්න මේ කරුණු පහක් අප නිතරම අපේ හදවතට සිතට නිතර දැනෙනවා. දැනනකොට අපි කල්පනා කරන්න ඕන තණ්හාව දුරු කරන්න ඕන කොහොමද? තණ්හාව දුරු කරන්න ඕන අපි ත්‍යාගයේ යමක් දීම තුලින් තමයි ඒ තණ්හාව දුරු වෙන්නේ. නැත්නම් අපි ත්‍යාගවන්ත වෙන්න ඕන, අත්හරින්න ඕන. අත්හැරීම තුලින් අනතරමත් තණ්හාව දුරු වෙනවා. ඊළඟට අපිට කම්මැලිකම කියලා දෙයක් තියෙනෝනේ. ඒක අපි එදිනෙදා වැඩ එදිනෙදා කරන්න ඕනේ. එදිනදා එදිනදා කරෝති එන කම්මැලිකම ඈත් වෙනවා එතන උත්සාහය කියන දේ තියෙනවා උත්සාහවන්තයා ජයගනි කියලා අපි අහලා තියෙනවා උනන්දු වීම තුල තමයි අපි බුදුහාමුදුරුවෝ ඒ වගේ මොනතරම් උත්සාහවන්ත වුණ නිසා තමයි බුද්ධත්වයටපත් උනේ ඒක ආත්මයක් නෙවෙයි ආත්ම ගානක් පුරා උන්වහන්සේ මොනතරම් පෙරුම්දම් පිරුවද මොනතරම් කුසල් කරාද මොනතරම් ඒ අත්හැරීම කළාද පාරමිතා කළාද අවසානයේ ඒ ප්‍රතිඵලයක් හැටි තමයි උන්වහන්සේ බුද්ධත්වයටපත් උනේ. එහෙනම් අපේ ජීවිතේ හුරු කරගන්න ඕන, හැඩගස්ස ගන්න ඕන, කම්මැලිකම අයින් කරලා උත්සාහවන්තභාවය ඇති කරගන්න ඕන. ඊළඟට ඒ විතරක් නෙවෙයි අපිට නිතර එන දෙයට පෘථජන පුද්ගලයේ හැටියට අපිට කේන්තිය එනවා. අපිට තරහ එනවා. මේ කේන්තිය තරහ නැති කරගන්න අපිට පුළුවන් වෙලා තිබෙන්නේ අපි ඉගෙනගෙන තිබෙන්නේ ඉගෙන ගන්න ඕන මෛත්‍රිය මෛත්‍රී කිරීමෙන් තුළු තමයි තරහ සංසිඳවන්න පුළුවන් නැතිනම් තරහ පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දන්නවා බුද්ධ චරිත දිහා බැලුවත්, මහරහතන් වහන්සේලා දිහා බැලුවත්, ඒ වගේම සරිත්හාරුත් ඒ චරිත දිහා බැලුවත් මොනතරම් සරිත්හාරුන්ට ගැරහැව්වද ඒ වගේ දේවදත්ත හාමුදුරුවෝ. ඒ වගේ බුදුහාමුදුරු ආත්ම ගානක් පුරා මොනතරම් ඒ වෛර කළාද, ඒ වගේම තරහෙන් කටයුතු කරාද බුද්ධත්වයට පත් වෙලත් බුදුහාරුන්ට තරහකාරී සිටියනම් ඒ තරහකාරී තමයි දේවදත්ත හාමුදුරුවෝ. එහෙනම් බුදුරජාණන් වහන්සේ අනේ දේවදත්ත හාමුදුරුවන්ටත් රාහුල හාමුදුරුවන්ටත් සරුත් හාමුදුරුවන්ටත් මුගලන් හාමුදුරුවන්ට එක හා සමාන තමයි සැලකෙහෙනම් කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් ඒ බුදුරජාණන් වහන්සේ ඒ දේවදත්ත හාමුදුරුවෝ බැලුවා. එහෙනම් මෙතෙන් අත් පැහැදිලි කරගත යුතු වෙන්නේ මොකක්ද? තරහ අඩු කරගන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී කිරීමෙන් තමයි අපි කාටත් තරහ ඇති වෙනවා. තරහ සංසිඳව ගන්න වෙන්නේ. එන මෛත්‍රී කිරීම අදිස්ථාන කරගන්න ඕනේ. ඊළඟට අපේ සිත නිතර නිතර විසිරීලා යනවා. සිතර අපිට බණ අහන පින්වත් පිරිසට මේ මොහොතේ බණ ඇහුවා නම් අහමින් ඉන්නවනම් අවටින් શબ્දයක් આવොත් ඒ වගේම අපේ සිත කිගැසෙලා ඒ පැත්තට යනවා. එහෙනම් මෙන්න මේ යන්නේ එක. සිත ගමන් කරනවා, සිත විසිරලා යනවා. මෙන්න මේ සිත විසිරලා යන සිත ඒකරාශි කරගන්න පුළුවන් වෙන්නේ අපිට භාවනාවෙන්. ඒක තමයි කුංචි කාලේ ඉඳලා භාවනා කරන්න පුරුදු කරනවා. භාවනා කරන්න කියනවා. භාවනා කිරීම තුළින් ඒ වගේම සිතේ සංවර භාවය, සිතේ පැවැත්ම, සිතේ ඒ එක අරමුණට ගෙන එන්න මේක මූලික වෙනවා. ඊළඟට අනිත් එක තමයි අපිට නිතර නිතර අපි කෘතඥ පුද්ගලයා හැටියට සැකය ඇති වෙනවා. සැකය කියන දේ ඇති වෙනවා. මෙන්න මේ සැපේ ඇති වුණාම නැති කරගන්න තියෙන එකම ක්‍රම තමයි සිත ඒ වගේම තුනුරුවන්ගේ විශ්වාසයයි. තුනම විශ්වාසය නැතිනම් සැකය දුරු කරන්න බැහැ. මෙන්න මේ ආකාරම පැහැදිලි කරේ එහෙනම් අපේ වීර්ය වඩන්න, උනන්දු වෙන්න, අපි අපේ ජීවිතය හුරු කරගන්න ඕන. සූත්‍ර දේශනා තුල දේවද සූත්‍රය දිහා කල්පනා කරලා බලන්න ඕන. කර්ම සූත්‍රය දිහා කල්පනා කරලා බලන්න ඕන. කල්පනා කරලා බලලා අපි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ආකාරයට කටයුතු කිරීම තුළින් අපේ සිතට එන අකුසල සිතිවිලි යටපත් කරන්න පුළුවන් වෙනවා. ඒ අපි නිතර හුරු කරන්න ඕන නූපන් අකුසල් නොකිරීමට. නූපන් අකුසල් නොකිරීම අධිෂ්ඨාන කරගන්න ඕන. ඒ වගේම උපන් අකුසල් අපි ඊළඟට දුරු කරන්න ඕන. ඉපදුනා නම් සිත් අකුසල කර්මයක් අපි දුරු කරන්න ඕන. ඒ වගේම නූපන් නූපන් කුසල් ඉපදුනේ නැතිනම් කුසල් අපි ඉපදව ගන්න ඕන. ඊළඟට උපන් කුසල් අපි වැඩි දියුණු කරගන්න. මේක තමයි ජීවිතයට කළ යුතු වෙන්නේ. මෙන්න මේ දේ කිරීම තුළින් තමයි එහෙනම් අපි බලාපොරොත්තු වෙන වීරිය වඩන්න, වීරිය පාරමිතාවට එන්න, අදිස්ථානයක් හිතේ තියාගෙන නැතිනම් මේ මාර්ගෙට පිවිසෙන්න මේ ආකාර තමයි වීරිය වඩන්නේ. මේ මොහොතේ අපිට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ ඒ උන්වහන්සේගේ ඒ බෝසත් කතා ප්‍රවෘත්ති සකස් වෙලා තියෙන්නේ 550 ජාතක පොතේ. මෙන්න 550 ජාතක පොතේ මහා සීලව ජාතකයේ මේ මොහොතේ මට සිහිපත් වෙනවා. මහා සීලව ජාතකය මතක් වෙනකොට එතන පදනම් කරගන්නේ කතා බීජ හැටියට වස්තු හැටියට මහා සීලව ජාතකයේ බුදුරජාණන් වහන්සේ උකටිලි වෙච්ච, කම්මැලි වෙච්ච වීර්ය අත්හැරපු හාමුදුරු වහන්සේ කෙනෙක් හාමුදුරුවෝ තමයි මූලික කරන් තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටිනකොට උන්වහන්සේ හාමුදුරුවන්ට අනුශාසනා කරනකොට එක හාමුදුරුවන පදනම් කරගෙන තමයි මේ මහා සීලෝ ජාතක දේශනා කරන්නේ. ඇයි ඔබ වහන්සේලා වටිනා ශාසනයට ඇතුළත් වෙලා ඇයි වීරිය නොකරන්නේ කියලා මූලික මූලික කාරණාව මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ජාතක කතාව දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පෙර එක්තරා ආත්මයකදී ප්‍රභවයකදී එවාගෙම පැහැදිලි කරනවා එක්තරා රජ කෙනෙක් ඉන්නවා ඒ රජා තමයි මහා සීලව රජතුමා මහා සීල රජතුමා මේ මෙන්න සීල රජතුමා බොහොම හොඳ ධාර්මිකව එවාගෙම යහපත් ආකාරයට එවාගෙම දසරාය ධර්මයෙන් එවාගෙම රට පාලනය කරගෙන යනවා. දසර දසරාජ ධර්මයේ රට පාලනය කරනකොට එවාගෙම සතර සංග්‍රහ වස්තු මූලික කරගෙන එවාගෙන් කටයුතු කරන්න ඕන ධාර්මිෂ්ඨව තමයි රට කරන්න ඕන. අපේ හුඟක් අය ධර්මිෂ්ඨ කිව්වට ඒක කෙරෙන්නේ නැහැ. නමුත් දානය, සීලය, භාවනාව, පරිත්‍යාගය ඔය කටයුතු කරන්න ඕන. ඒ වගේ නැති අයට මුදල් හදා දෙන්න ඕන. මේ පෞද්ගල අපිට අපේ කොරෝනා උදුරා මොහොතේ අපිට කරදර ඇති වුණා නේ ව්‍යාපාර නැති වුණා නතර වුණා හැකි ආරක්ෂා නැති වුණා ඒ වගේම ඉතින් මොහොතේ ව්‍යාපාර කරන් යන්න රජයෙන් මුදලක් දීලා ඒ වගේම උනන්දු කරවන්න ඕනේ ඒක තමයි රජාන් රජ කුගේ තියෙන පරමාර්ථ කළ යුතු දේවල් නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පංචපණජා සදාමෙන් මහා සීල ජාතකයේ මහා සීල මහා රජතුමා මෙයාකාර ඉන්නකොට ඒ රජතුමාගේ ළඟ හිට ඇමතියෙක් මෙන්න මේ ඇමතියා ඒ මේ රජතුමා ධාර්මික රට කරාට ධර්මිෂ නොවන ආකාරයට ඒ ඇමතිකම් කරන්නේ දුරාචාර අපචාර හොරකම් මරකම් ආදී වශයෙන් ඊළඟට ඒ ඇමතියට කතා කරනවා ඒ මහා සීලරත්තුමා එතන බෝසත්තුමා අහනවා ඔබ ඇයි මේ දේ කළේ? අවවාදිනු, සරට අවවාදිනු. අවවාදීලි වෙරලා බඩු මුට්ටු වස්තුව දීලා එයාගේ අඹුවත් සමග ඒ නගරයෙන් පිටමං කරනව වෙන නගරයකට. ඔහු යන්නේ අල්ලපු නගරයට කොසල් නුවරට කොසල් රාජ්‍ය කියන්නේ. මේ කොසල් රාජ්‍යයට ගිහිල්ලා ඊළඟට මේ රාජ්‍යයේ කොසල් රාජ්‍යයේ කොසලතුමත් එක්ක හිතවත් වෙනවා මේ අපේ මහා සීලව ඒ නැත්නම් ඒ වර්ණස් රජතුමා නැත්නම් වර්ණස් රාජ්‍යයේ ඒ රජතුමාට විරුද්ධව කියලාන් කියලා ලෙන්ගතුමා කියලා ඒ වගේම අන්ලං වෙනවා අද වුණත් මේකනේ අපේ දේශපාලන ලෝක ගත්තත් නේද? දේශපාලන සමහර මේ පැත්තේ ඉඳලා තරහ වෙලා අර පැත්තට යනවා. අර පැත්තට ගිහලා මොන හරි දෙයක් ලඟ වෙනවා. ඊළඟට එහෙම තමයි. ඉදත් මෙන්න ඇමතිත් අන්න එහෙම ඇමති කෙනෙක්. ඒ ඇමති මේ රාජ්‍යයේ ඉඳලා කොසල් රාජ්‍යෙට ගිහිල්ලා කොසලතුමාට කේලම් කියලා ලඟ වෙලා එයාට මෙන්න මෙහෙම ප්‍රකාශනයක් කරනවා. මොකද්ද කරන ප්‍රකාශනය? ප්‍රකාශනය කරන්නේ මෙහෙමයි. කොසල් රට ඉන්න රජතුමා නැත්නම් බරක් රජතුමා බොහොම උදාසීනයි, කම්මැලි මොනතරම් සම්පත් තිබුණත් සම්පත් වලින් ඒවා නිසි ප්‍රයෝජන ගන්නේ නැහැ කියලා විවිධ ආකාරයට බොරු නැත්නම් කේලම් කියලා මේ හිත ගන්නවා මේ කොසරතුමාගේ. ඉතින් කොසරතුමා මෙයා පරිසා කරන කල්පනා කරලා ඊළඟට මොකද කරන්නේ? ඒ කොසල්තුමාගේ රාජ්‍ය රාජකුරුසියන්ට කියනවා බරණස් රාජ්‍යයට ගිහිල්ලා බඩු ටිකක් හොරකම් කරන්න. එතනම් මංකොල්ල කන්නේ කියලා. ඊළඟට මේ මංකොල්ල කන පටන් ගත්තා. මංකොල්ල කන පටන් ගත්තට පස්සේදී බරදත්මාගේ රාජපුරුෂයෝ මේ හුරු වල්ල ගත්තා. හුරු වල්ලගෙන ඉවරලා අහනවා ඇයි ඔබලා හොරකම් කරන්නේ? එපා රජතුමාට කියනවා අපි නැති බැරි කමට තමයි මේ හොරකම් කරන්නේ. අපිට ජීවත් වෙන විදියක් නැහැ, කන්න විදියක් නැහැ, උමුදරුවන් පෝෂණය කරන විදියක් නැහැ. ඔය කරුණු කාරණා යන පටන් ගත්තා. එතකොට පැහැදිලි ඇයි ඔබලා මට මට මුලින් කිව්වේ නැත්තේ කියලා අහලා බඩු මුට්ටු දීලා අරගෙන නිදහස් කර පිටත් කරනවා. ඊට පස්සේ ඔයා කාටුම් ටික කලක් ඉන්නකොට ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට කොසල්තුමා මොකද කරන්නේ? ඊළඟට කල්පනා කරනවා සේනාව රැස් කරලා මේ බර්ණස් රාජ්‍ය අල්ලගන්න උත්සාහ කරනවා. අල්ලගෙන උත්සාහ කරන් රජතුමා ඇතුළු ඒ රාජපුරුෂ ජීවග්‍රහය මරන්න නැතුව හිර කරන්න කල්පනා කරනවා. එහෙම කියලා සැලසුම් කරලා ඕන දැන් කොසල්තුමා මේ බර්ණස රාජ්‍ය අල්ලා ගන්න සේනාව සමග පැමිණෙනවා. මෙන්න මේ පැමිණෙනකොට මොකද වෙන්නේ? අර බර්ණස රාජ්‍යයේ නතුමාගේ රාජපුරුෂය කියනවා රජතුමනි කොසල්තුමා එනවා අපි යුද ප්‍රකාශ කරන්නද මොකද කරන්නේ කියලා. බර්ණසතුමා කියන හොඳ කෙනෙක් බොසත් කෙනෙක් නෑ නෑ යුද ප්‍රකාශ කරන අවශ්‍ය නැහැ අපි පුළුවන් තරම් ඉවසලා ඉඳිමු කියලා. මෙහෙන්නේ ඉන්න අතරතුර ටික ටික ලඟුණා මේ බරස් රාජ්‍යෙම යට කරලා යට කරලා අර රජතුමා ඇතුළු දහසක් දෙනෙක් 1000ක් හිරබාට අරන් ගිහිල්ලා කොසලතුමා කියනවා මෙයාලා මරන්නේ මෙන්න මේ ආකාරයට සොහනට අරගෙන ගිහිල්ලා වලවල් හාරලා පස් පුරවලා පස්සෙන් වහන්ට එන්න බැරි වෙන්න වෙන ළඟට කියලා මේ ආකාරයට අණ කරනවා රජතුමා. අර අණ කළ වගේම ඊළඟට මෙන්න මේ බරසතුමාත් අර 1000ක් සෙනගත් අර අමු සුහනේ මේ ආකාරයට දැන් ඉන්නවා. ඉනතර සුරේදී රැට ඒ සුහන් වලට නැතිනම් සුසාන භූමියට එනවනේ, නාරි එනවනේ. කියන්නේ යක්ෂයෝ නාරි එනවා මේ මිනි කන්න. ඉතින් මෙන්න මේ ආකාරයේ හිවල්ලෝ ඇවිල්ලා හූ කියාගෙන ඇවිල්ලා මේ මේ මේ මිනිස්සු දැන් පණ පිටින් ඉන්නේ ලං වෙනකොටම අර කුමා නැත්නම් කොසලතුමා කියනවා අපි කපාරම සද්ද කරමු, කෑ ගහමු. කෑ ගහනකොට එකපාරට කෑ ගහන පටන් ගත්තට පස්සේදී මෙන්න මෙයා ඒ නරකින අවසරය පැනලා ගියා. පැනලා ගියාට පස්සේ මේගොල්ලෝ බලනවා දැන් අපි පසුපස එනවද කියලා මිනිස්සු ටික. නරක දකින්නේ නෑ මේ මිනිස්සු එන බව. නැවතරක් ලං වෙනවා. ලං වෙලා ඒපාර මොකද කරන්නේ? ඒපාර අපේ ඒ බරණසතුමා ඊළඟට කරන්නේ අර නරින්ගේ නායකයා ලං වෙනවත් එකම බෙල්ලෙන් අල්ලගෙන වෙල තද කරනවා තද කරනවා එක්කම මේ නරියා කෑ ගහනවා ලතෝනි දෙනවා ලතෝනි දඟලනවා අතහර ගන්න දඟලනකොට අර රජතුමා දඟලනවා අතහරින්න නැතුව දෙදෙනා පොර බඳිනකොට අර තද වෙලා හිටිය පස්සෙනින් මෙයා ගුරුලා මෙලෙක් කියලා ඒ වගේම අතහැරලා පැනලා ගියා මේ ඒ නරි ටික ඒ වගේම අවසානයේදී රජතුමා එතනදී පස්සෙනින් යටවල ගොඩරැවිලා නිදහස් වෙලා අනිත් දහස් දෙනක් දහස දහසක් බේරගෙන ඉන්න අතරතුරේදී ඒ සොහොනට එනවා මිනිහ කන්නේ යක්ෂයෝ. යක්ෂය දෙදෙනෙක් ඇවිල්ලා මේ මොහොතේ රණ්ඩු වෙනවා කෝලහල කරනවා. මොකද කෝලහලය එක මිනිහක් බෙදාගන්න බැරුව රණ්ඩු වෙනවා. මේ මොහොතේ ලහනවා රජතුමා ළඟට ඇවිල්ලා අහනවා මේ මිනිය එක සමසේ බෙදලා දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ රජතුමා කියනවා මට මෙහෙම බෙදලා දෙන්න බෑ. මට වතුර ගෙනල්ලා මම මේ පිරිසුදු වෙලා නාලා ස්නානය කරලා පිරිසුදු වෙලා තමයි ඒ ඒ පහර අර යක්ෂයව වතුර ගෙනල්ලා මේ රතුමා නාවල ඒ වගේම ඊළඟට මෙන්න මේ එක හා සමානව මේ මිනිය බෙදලා දෙනවම යක්ෂය දෙන්නට. මේ යක්ෂය දෙන්න බොහොම සතුටු වෙනවා. මේ ක්‍රියා කලාපයේ මත සාධාරණ තීන්දුවක් ඒ වගේම විනිශ්චයක් දුන්නා. සතුටු ලහනෝ යක්ෂය අහනවා ඊළඟට ඔබතුමාට අපෙන් මොකද්ද කෙරෙන්න ඕන කියලා. ඊට පස්සේ කියනවා මට කෙරෙන්න ඕන මම මගේ මේ සේවකයෝ දහසක් ඉන්නවා. මෙන්න මේ සේවකල දහස හරියට සුද්ධ පෛත්‍ර පොරවලා, අහවලා, ඒ වගේ වලට ගිහිලා දාන්න ඕන එකක්. ඊළඟ කාරණේ තමයි අනිත් කාරණය මම මට අර කොසල් රාජ්‍යයේ ඒ රාජ රජතුමා ඉන්න තැනට නැතිනම් රජමාලිගාවට එතන රැගෙන යන්න ඕන. එතන අන්නේ උදව් කරන්න කිව්වට පස්සේ ඒ වගේම මේ යක්ෂයෝ දෙදෙනා අර කිව්වා වගේම අර දහස ගෙවලට පිටත් කරලා මේ රජතුමා කොසල් රාජ්‍ය දරගෙන ගිහිල්ලා රජතුමා නිදා ගන්න මොහොතේ ඒ වගේ එතනින් ඉතින්ට ක්‍රියාවට පස්සේ එකපාරටම ආභරණ ඇඳගෙන කඩුව අරගෙන ඊට පස්සේ කොසල්තුමාගේ පපුවට කඩුව තියෙනවා ඒකවා තිගැස්සලා බය වෙලා එකපාරට අහන ඔබ කවුද කියලා පස්සේ කියන මම බර්ණස් රජුමා අවසාන ඔබ කොහොමද මෙච්චර රැකවරණයක් දාලා තියෙද්දී ඔබ මෙතෙන්ට පැමිණියේ කියලා. අනේ මේ මොහොතේදී බර්ණස් රජුමා කියනවා මම මගේ වටිනකම මිනිසුන්ට අවබෝධ වුණේ නැතුණාට යක්ෂයන්ට මගේ වටිනකම ගුණවත්භාවය සීලවන්තභාවය අවබෝධ වුණා. ඒ නිසා අන්න ඒ අය විස්තරේ කියන පටන් ගන්නවා. කියන පටන් ගන්න අනේ මට සමා වෙන්න කියලා කොසලතුමා සමාව ඉල්ලන විතරක් නෙවෙයි අවසානයේ ඔබතුමා කියන ඕන දෙයක් කරන්නම් කියලා අවසානයේදී ඒ බණස් රාජ්‍යය ලබා දීලා ඒ විතරක් නෙවෙයි ඒ බණස් රාජ්‍යයට විවිධ කරදර හිරියර ලැබෙනවනම් ඒවත් බලා ගන්නම් කියලා රකින්නම් කියලා පොරොන්දු වෙලා ජීවරලා පොරොන්දු වෙනවා මෙන්න මේ කොසලතුමා බණතුමා ඉදිරියේ අවසානයේදී ඊළඟට බණසතුමා ඒ රාජ්‍යය වාරගෙන ධාර්මිෂ්ඨ ලෙස යහපත් ලෙස ඒ රාජ්‍ය කරමින් ඒ රාජ්‍ය පවත්වාගෙන ගියා. ඒකෙන් පැහැදිලි වෙනවා මෙන්න මෙතන මේ කරුණු කාරණා පැහැදිලි කරලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන හාමුදුරුවන්ට එදා අර ඇමතිය තමයි දේවදත්ත හාමුදුරුව වශයෙන් පැහැදිලි කරන අතරතුර දා බෝසත් හැටියට ඒ මහා සීලව යනත් නැත්නම් ಜಾති සඳහන් වෙන බෝසත් හැටි තමයි ඒ බාරතුමා සඳහන් වෙන්නේ අර පිරිස තමයි ඒ බුද්ධ ඒ භික්ෂුණගේ පිරිස කියලා පැහැදිලි කරලා අවසානයේ පැහැදිලි කරනවා. වීරිය වැඩුව නිසා මගේ ජීවිතය රැකුණා. මගේ ජීවිතේ විතරක් නෙවෙයි රාජ්‍ය රැකුණා. රාජ්‍ය විතරක් නෙවෙයි හොඳට රාජ්‍ය ධර්මිෂ්ඨ කරලා සේවාවක් කරන ලැබුණේ මම අදිෂ්ඨානයත් එක්ක වීරිය වැඩුණු නිසා කියලා පැහැදිලි කරනවා. අපිට කතා ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙන්නේ මොකක්ද? ඒ 550 ජාත පොතේ උගන්වනකොට කතාවක් හැම එකෙම ඒක යම්කිසි තේමා මූලික යහපත් යහපත් තේමා මූලික කරන වීර පාරමිතා එතුලින් පැහැදිලි වෙනවා. මෙන්න මේ ආකාරයට අපි කතා කරනකොට පැහැදිලි වෙනකොට මට තවත් මතක් වෙනවා දීඝනිකාය සඳහන් වෙනවා රට්ටපාල සූත්‍රයේ රට්ටපාල සූත්‍රයේ මේ රට්ටපාල සූත්‍රයේ සඳහන් රට්ටපාල හාමුදුරු පිළිබඳව බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරමින් ඉන්න අතරතුර මේ තරුණයා රට්ටපාල කියන්නේ කෝරවිය රාජ්‍යයේ මෙන්න මේ තරුණයා බුදුහාරගේ බණ අහනවා. බුදුහාර බණ ඇහුවට පස්සේදී ඒ තරුණයා බුදුහාර බණ අහලා පැහැදෙනවා. පැහැදිලා සමේ ගිහි ජීවිතයේ කිසි තේරුමක් නැහැ. ගිහි ජීවිතයේ ගින්දර ගොඩක්. හරදර හරියට මේකෙ මිදෙන්න ඕනක තීරණය කරනවා. හැබැයි තීරණය කළාට දැන් මෙයා බුදුහාලාට ගිහිලා කියනවා බණෙන් පස්සේ බුදුහාමුදුරනේ මට මහාන වෙන්න අවසර. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔබ කැමති වුණාට ඔබගේ දෙමව්පියෝ ඉන්නවා ඔබ දෙමව්පියන් අවසර රැගෙන ඉන්න ඕන මහාන වෙන්න කියලා පැහැදිලි කරා. ඉතින් ගෙදරට ආවා ඇවිල්ලා හොඳට කතා බහ කරා අම්මා තාත්තා අම්මට තාත්තට පැහැදිලි කරනවා සිටුතුමාට සිටු දේවියට යානනි මෑණියනි මට අද මම බණ ඇහුවා බුදුහාමුදුරුවන්ගෙන් මම මගේ ජීවිතය වෙනසක් ඇති වුණා මේ මට දැන් අවශ්‍යයි මේ සසර එතර වෙන්න මට මහාන වෙන්න ඕන කියලා පැහැදිලි කරා. පැහැදිලි කරගාමම රට්ටපාල ඒ තරුණයාගේ අම්මා තාත්තා කැමතුනේ නැහැ. විරුද්ධුණා. විරුද්ධුණාට මේ ආකාර කීපවතාවක් අම්මට කිව්ව තාත්තට කිව්වා කිසිම බුරුලක් එවාගෙම ආශිර්වාදයක් මහාන වෙන්නේ නැහැ. මෙන්න මේ ඉන අතර තුරේදී ඊළඟට මෙතෝ මොකද කරේ? නොකා නොබී හිටියයි යන්නේ. කන්නේ නැහැ. අද උනත් දරුවෝ අම්මා තාත්තයමක් නොකරද නොකා ඉඳලා අම්මා තාත්තලා රිද්දන්න උත්සාහ කරනවනේ. පොඩි කාලෙත් එහෙමයි, තරුණ කාලෙත් එහෙමයිනේ. මෙන්න මේ රටපාල තරුණයාත් ඒ වගේම නොකා නොබී හිටියා. දැන් මිදුලේ නොකා නොබී දවස් දෙක දවස් මුළු දවස ගියා, දෙවෙනි දවස ගියා, තුන්වෙනි දවස ගියා, හතරවෙනි දවස ගියා අවසානයේ දවස් පහක් විතර දැන් ගිහිලා අප්‍රාණිකයි දැන්. විවිධ යාළුවෝ ඉන්න කියනවා අනේ උ නතර කරන්න කෑම කන්න කන්නේ නෑ. ආවෙ කියනවා මට මහාන වෙන්න ඕන කියලා. අවසානයේදී රජතුමා අම්ම ළඟට ඇවිල්ලා පුතේ යමු කරන්න එපා. නමුත් ඒ මට මහාන වෙන්න ඕන. අවසානයේදී තීරණය කරනවා යාළු කියනවා සිටුතුමනි දැන් මෙහෙම මහානුනෝතෙන් කොහොම හරි දැක් ගන්න පුළුවන් මහානලා ඉඳලා හරි. මෙයා දැන් මෙහෙම ඉඳරි වෙලා ජීව නැතුණොත් ඔබට බලා ගන්නත් බැහැ නේද කියලා පැහැදිලි කරනවා. අවසානයේදී ඊළඟට අන්තිම අකමැත්ත තිබුණා වුණත් අවසානයේදී අම්මා තාත්තා කැමැත්ත දෙනවා ඒ රටපාල තොරණ මහාන වෙනවා. ඒ රටපාල තොරණ මහාන වෙනවා. මහාන වෙලා ඊළඟට කෙලෙස් නැසනවා. ප්‍රාරම්භිකා පුරලා අවසානයේ රහත් භාවයට පත් වෙනවා. හැබැයි ඊළඟට සිරිතුමාට දැන් දකින හාමුදුරු පහ සිවුරක් වෙන්නන්න බෑ දැන්. ඇයි ඒක? තමයි තම පුතා මහාන වුණේ මේ හාමුදුරුසා කියලා බොහොම තරහින් පිපිල් පිරි ඉන්නේ. දවසක් දා මෙයාකට ඉන්න අතරතුර රටපාල හාමුදුරුව පින්න පාද වඩිනවා. ඊට පස්සේ වඩිනකොට Taman ගේ ළඟින් වඩිනකොට එයා දකිනවා ගෙදර වැඩකාර කෙනා පිළුම් වෙච්ච රොටියක් අරගෙන යනවා. පිළුම් රොටියක් අරන් ගිහිල්ලා රොටිය විසිකරන හන්දකොට නැගණිය විසිකරනවා නම් ඕක මගේ පාත්‍රයට දාන්න කියලා පිළුම් වෙච්ච රොටිය පාත්‍රය අල්ලනවා. ඊට පස්සේ පාත්‍රේ දානවත් එක්ක වඳුරු ගන්නවා මේ තමන් මේ සිටු ගෙදර හිටිය තරුණ රටපාල මේ මහල්ලා කියලා අන්තිමට අඳුරගෙන ගිහින් ඉක්මනට කියනවා මොකද්ද කියන්නේ? අන්න ඔබගේ පුතා ගෙදර වැඩ සිටිනවා කියලා කියනවා. ඉතින් පුදුම වෙලා ඇවිල්ලා බලනකොට තමගේ පුතා තමයි. අවසානයේ කියන්නේ ඇයි පිළුංගුව කී වළඳන්නේ? බුහාංශ වඩින්න කියලා එපා. ගාන දීලා පිටක් කරලා අපව ආරාධනා කරනවා. ඔබ නැවත දවසකට වඩින්න ඕන කියලා අපේ ගෙදර දාන්නේ. එහෙම කියලා ඉවර වෙලා ඊළඟට කල්පනා කරනවා දැන් අර මුලින් යාට බාරේ හතර දෙනෙක් හිටියා. පරම්පරාවෙන් අම්මගේ පැත්තෙන් තාත්තේ රත්තරන් මහ ගොඩාක් තිබුණා. රත්තරන් ගොඩවල හතරක් ගොඩ ගහලා රෙද්දකින් වහල ඉවර වෙලා පස්සේ හාමුදුරු වැඩියට පස්සේ ඊළඟ දවසේ රත්තරන් රෙදි රත්තරන් ගොඩවල් රෙදි අයින් කරනවා. මම විශාල රත්තරන් ගොඩවල් හතරක් මැද තමයි ආසන හදලා තියෙන්නේ. මෙන්න මේ ඉන්න අතරතුරේදී ඊළඟට අවසානයේදී දැන් මේ හාමුදුරු සමග මුලින් හිටු බිරිඳ හතර දෙනාත් අනිත් ඥාති කතා බහ කරගෙන ගිහි ජීවිතේ සුන්දරත්වය ලෞකික ජීවිතය පිළිබඳව දැන් මේ අපේ රටවල හැම රහත් කියලා තියෙන කෙලෙස් නතර. අවසාන මොහොමින් අතරත් කතාව වසන් වෙන්නේ නැහැ. දානි දෙන්න එපාර අම්මට කියනවා මට දානි පිළිගන්නන්න මට දානි පිළිගන්න දානි පිළිගන්නවා දානි වලින් පුදාන් එකපාරට එල්දියෙන් ආකාශයෙන් උඩින්ම වහලා කඩාගෙන උඩින් එල්දියෙන් වඩිනවා උන්වහන්සේ රජමාගේ හෝරාලතුමාගේ මාළිග මේ උයනේ එතනට ගිහිල්ලා දැන් භාවනා කරමින් නතර තුරේදී එතෙන්ට පැමිණෙනවා රජතුමා රජව නැමිලා සාකච්ඡා කරලා ප්‍රශ්න හතරක් අහනවා. එකක් තමයි උපනීයති ලෝකෝ අනිත් එක මේ ලෝකීය ජරා මරණ නැමැති ධර්මතා දෙකක් ඉදිරියට ඇදී එනවා. ඒ ප්‍රශ්නේ අහනවා. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ අහනවා අත්තානෝ ලෝකෝ අනබිස්සරණෝ මේ ලෝකය කියන්නේ මොකක්ද? ඒ වගේම කිසිම ආරක්ෂාවක් නැහැ. ඊළඟ අවසානයේ අහනවා අසකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයම් හතන ප්‍රශ්නෝ ඌනෝ ලෝකෝ අචිත්තෝ ආදි වශයෙන් පැහැදිලි කරන මේ ප්‍රශ්න හතර උපනියත ලෝකේ අද්වෝ මේ ලෝකය පැහැදිලි කරනවා රතුමාණ මේ ලෝකය ජරා මරණ නැමැති ධර්මතා දෙකෙන් තමයි ඉදිරියට ඇඳිලි යන්නේ කවදාවත් මේ ධර්මතා දෙක ඉලටපත් වෙන්නේ නැහැ අපි ජරාවටපත් වෙනවා කියන එක අත්තානෝ ලෝකෝ අනිව්‍ය සරණෝ මේ ලෝකේ කියන්නේ කිසිම ආරක්ෂාවක් නැති පීඩක් නැති දෙයක් කියන එක අවසාන කුමාරට පැහැදිලි කර දෙනවා අවසාන අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියං මේ ලෝකේ තියෙන්නේ Tamanට කිසිවක් අයිති නැහැ අපි මැරෙනකොට සිල් අත්හැරලා යනවා ඊළඟ කාරණේ කියන ඌනෝ ලෝකෝ අතිත්තෝ කන්හා දාසෝ ඒ වගේ මේ ලෝකේ කියන්නේ හැමතිස්සෙම අඩුවක් තියෙන තැනක් ඒ වගේම කවදාවත් තෘෂ්ණාව නිසා කෙලවරටපත් වෙන්නේ නැහැ කියන එක තමයි පැහැදිලි කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට පැහැදිලි කරලා අපි වෙලාවේ හැටියට මේ මොහොතේ මේ සූත්‍රයේ රටපාල සූත්‍රය මේ සූත්‍රයේ අනුකූලක වේලාව අපිට කෙටි වේලාවක් තියෙන නිසා මෙන්න මේ ආකාරයට පැහැදිලි කරන්නේ එහෙනම් මේ අපේ මේ ලෝකේ අපි කවදාවත් කෙලවරක් නැහැ. අපිට ආසාවල් කෙලවරක් නැහැ. නමුත් මේ ආසාව එන්ටෙන් ටෙන් වැඩි වෙනවා. කෙලවර නම් අපි කෙලස් නසන්න ඕන කෙලස් නැසීමේ අවසානයේ අපි ඒ වගේම සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් මාර්ගපරපත් වෙනවා එහෙනම් ඒක එතෙන් එන්න නම් අපි අනිවාර්යෙන් කළ යුතු වෙන්නේ වීර වඩන්න වීර පාරමිතා කරන්න ඕන ඒ උනන්දු වෙන්න ඕන උත්සාහවන්ත වෙන්න ඕන ඒකයි බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරේ දේශනා කරේ එහෙනම් අපි මේ පැයකට ආසන්න කාලයක් පුරාම මේ මොහොතේ අපි දැන් පැහැදිලි කරගත්තේ පැහැදිලි කර දුන්නේ සංසාර ගමනෙන් එතර වෙන්න අපි කළ යුත්තේ කුමක්ද? වීරිය වඩන්න ඕන. වීරිය වැඩි වීමට උන්වහන්සේ පැහැදිලි කරපු ආකාරයට එහෙනම් අපිට තමන් කරන කුසලය අකුසලය දෙකටම තමා විසින්මයි තමන් කරන්න වෙන කවුරුවත් අම්මවත් තාත්තවත් පියාවත් නෙවෙයි. අපි කරන හොඳ වැඩ හෝ නොහොඳ අපිමයි කරගන්නේ. ඊට අපි විපාක විඳින්නේ අපිමයි. ඒ නිසා ඒක අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට පැහැදිලි කරේ අපි අපි ඒ සඳහා කොහොමද ගමන් කරන්නේ? දක්ෂ වෙන්න ඕනේ. ඒ කෙලින් වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. සංසුන්බන් ඇති වෙන්න ඕන. කීකරු බවක් තියෙනවා නිහතමානීව තියෙනවා. එතකොට අපිට අපි යන ගමනේ යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ විදිහට. ඊළඟට අපිට තෘෂ්ණාව නැති කරන්නේ අත්හරින්න ඕන. කමල් ගන්න උත්සාහවන්ත වෙන්න ඕන. ඒ වගේ මෛත්‍රිය වඩන්න ඕන. භාවනා කරන්න තුරුවන්ගේ අපේ සැකය දුර වෙන්න තුරුගේ ආශිර්වාද තියෙන්න ඕන. යානෝ කරනකොට අපිට මේ ආකාරي බලාපොරොත්තු වන ආකාරයට දා රට්ටපාල හාමුදුරු උනන්දු වෙලා මහානදම් පුරපුවා වගේම ඒවා අපේ කෙලෙස් නැසලා අවසානයේ සසරෙන් එතරලා නිර්වාණය සාක්ෂාත් කරගන්න අපිට ශක්තිය ධෛර්ය ලැබෙනවා. එසේනම් එහෙමනම් මේ දහම් කරුණු අපි ශ්‍රවණය කිරීම තුලින් අපේ සිත් සතන් වල අපි ගත යුතු වෙන්නේ. අපි ගන්න ඕන සසරෙන් එතර වෙන්න අපි උනන්දු වෙන්න ඕන, වීර්ය වඩන්න ඕන. ඒ වගේම මේ තුලින් බලාපොරොත්තු වෙනව සසරෙන් එතර නිර්වාණය සාක්ෂාත් කරගන්න මාර්ගය සැලසෙනවායි කියන අදිස්ථාන කරමින් මේ මොහොතේ අපි මේ අපේ සිත සතන් අදිස්ථාන කරගන්න සාදු කියලා මේ ආකාරයට අපි අදිස්ථාන කරගන්න ඕන කොයි විදිහ අපේ ජීවිත සකස් කරන්න කියන ආකාසත්තාජ බුම්මට්ටා දේව අනාග අමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාය බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං කී සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ශාස්ත්‍රපති පූජ්‍යපාද මොරකැටි ආරේ සුමනනන්ද ස්වාමින්ත්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු Thank you.